බෝධි පූජාව රේරුකානේ චන්දවිමල මහනා හිමි ලේකම්ගේ සටහන් ලෝකේ විශේෂ සිදුවීම් මෙන්ම විශේෂ පුද්ගලයන් බිහිවීමද ඉතිහාසයේ පදනම් කරගත් ඉතිහාසයේම අවශ්‍යතා සම්පූර්ණ කිරීම වශයෙන් ඉටුවිය. නොහොත් ඒ සියල්ල මානව ශිෂ්ටාචාරයේ විකාශනයන්ය. බුදුන් වහන්සේ ලොව පහළ වීම මෙන්ම බෞද්ධ ඉගැන්වීම් වශයෙන් බිහි වූ දර්ශනයද ඒ සත්‍යයෙන් බැහැර නොයයි. ಭಾರತයේ බ්‍රාහ්මණ ශාත්‍රීය කුල අතර තිබූ නිබඳ තරඟයෙන් ශාත්‍රීයන් ජයගත් අවස්ථාවක් ලෙස නිගණ්ඨනාත පුත්‍රයන්ගේ හා බුදුන් වහන්සේගේ පහළවීම සැලකේ. උන්වහන්සේලා විසින් දේශිත ධර්මයේද කලින් වේද ග්‍රන්ථවලින් ප්‍රභවය ලැබ විකාශයට පත්ව ඉන් ඔබ්බට ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැක. ඉදමේව සච්ඡං මෝගමඤ්ඤං යයි තමන්ගේ දර්ශනය පමණක් ඇත්තයයි උපාදාන කරගෙන සිටි ඇඳුරන් වෙතින් ඈත්ව පරම සත්‍ය අවබෝධ කරන්නට බුදුන් වහන්සේට හැකි වූයේ අන් ඇඳුරන් එතෙක් අවබෝධ කරගත් ධර්මය උගිනීමේ ප්‍රතිඵල වශයෙනි. බුද්ධ සංකල්පය මෙන්ම බෝධි සංකල්පයද බුදුන් වහන්සේට කලින් නිපද වූ අදහස්ය. උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බව කියුණේද වේද සාහිත්‍යයේය. අස්වත්‍ය හෙවත් ඇසතු බෝරුක සියලු පව් දුරු කරන පූජනීය වස්තුවක් බවට පිළිගෙන තිබුණේ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ පටන්ය. බ්‍රාහ්මණ උපනිෂද් ග්‍රන්ථවලින් එහි පූජනීයත්වය වඩාත් වර්ධනය විය. සියල්ලන්ගේ සැලකීමට පත් රුක් මුලක හිඳ බුදු වීමෙන් එතෙක් විකාශය වූ බුද්ධ සංකල්පයට හා බෝධි සංකල්පයට නිශ්චිත බෞද්ධ අරුතක් දීමට බුදුන් වහන්සේ සමත් වූහ. පළමුව තමන් වහන්සේ විසින්ම නේත්‍ර පූජාවෙන් පූජා කිරීමෙන්ද පසුව තමන් වහන්සේ වෙනුවෙන් පූජා සත්කාර පිළිගැනීමට සුදුසු පූජනීය චෛත්‍යයක් වශයෙන් නම් කිරීමෙන්ද තම අනුගාමිකයන්ගේ බෝධිය පිළිබඳ අදහස වෙනසට පත් කිරීමට උන්වහන්සේට හැකිවිය. සාංචි ස්තූපේ කැටයම් අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරුව සංකේතවත් කිරීම සඳහා බෝරුව යොදාගත් සැටිද පෙනේ. එම ඇසතු බෝධීන් වහන්සේ ලක්දිව පිහිටියේ නව සිංහල බෞද්ධ සංස්කෘතියක්ද පිහිටුවා ව්‍යාප්ත කරමිනි. ඒ වන විට තිබූ විවිධ ඇදහිලි යටපත් කිරීමට තරම් බෝධි සංස්කෘතිය බලවත් විය. ධර්මාශෝක අධිරාජයන්ගේ ධර්ම විජය පිළිවෙත අනුව දේවානම් පියතිස්ස රජු රාජත්වයේ පිහිටුවාගෙන මුළු පාලන තන්ත්‍රයම වෙනස්ට පත් කිරීමට සමත් කාර්ය මණ්ඩලයක් ලක්දිව තහවුරු වූයේ බෝධි ආරක්ෂක නිලධාරීන් වශයෙනි. ලක්දිව පරිසරය අධ්‍යයනය කිරීමෙන් පසු සැලසුම් සහගතව චින්තන විප්ලවයකට මඟ පෑදූ මහින්දාගමනය දුමින්දාගමනයෙන් එහි පල නෙලාගත්තේය. ලක්දිව ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කර්මාන්ත ව්‍යාප්ත කිරීමට සමත් කුල ශ්‍රේණි රාශියක්ද බෝධියේ පරිවාර වශයෙන් ලක්දිවට ලැබුණ. ඒ ආයුරින් පාලන තන්ත්‍රයත් ආර්ථික වර්ධනයත් එකවිට ලබා දුන් බෝධි සංස්කෘතිය ලංකා සංස්කෘතිය කෙරේ පෑවේ අනුල්ලංඝනීය බලයකි. අෂ්ට පලරුහ බෝධි හා දෙතිස් පලරුහ බෝධි එදා ලක්දිව දියුණුව පැවති සෑම ප්‍රාදේශීය පාලන ඒකකයන්හි ව්‍යාප්ත වී මේ බලය තහවුරු කළේය. බුද්ධ පූජාව සඳහා අනුමත චෛත්‍ය තුන් කොටසකි. බෝධිය එහි පාරිභෝගික චෛත්‍යයි. බෝධියට කරන පූජාව හුදෙක් බෝධි පූජාවක් නොව බුද්ධ පූජාවකි. කුසල අකුසල විභාගයේදී චේතනාව වැදගත් තැනක් ගනී. බුදු ගුණ පිළිබඳ සිත මෙහෙයා කරන බෝධි පූජාව බුද්ධ පූජා චේතනාමය උසස් ත්‍රි හේතුක කුසලයකි. බෝධි පූජාව සාම්ප්‍රදායික රුක්ෂ වන්දනාවෙන් වෙන් වූයේද එහි ඇති බුද්ධ පූජාව නිසාය. එහෙත් පසු කාලයේ ඇති වූ බෝධි පූජා විකාශය බුද්ධ පූජා චේතනාවෙන් බැහැර වූ ලෞකික සැපපතා කරන ශාන්ති කර්ම ස්වરૂපයක් ගැනීමත් බෝසෙහි කිරි එහි පත්‍රවල ස්වરૂපය ආදී උද්භිද විද්‍යාත්මක ලක්ෂණ සූර්ය රශ්මිය හා ප්‍රතික්‍රියා කර ඇසුරු කරන්නන්ට බලපාන අන්දම ආදී බාහිරදේ විශ්ලේෂණය කිරීමත් නිසා එහි ආගමික අරුත හීන වී ගොස් ඇති බව පෙනේ. අන්‍යාගමිකයන් පවා බෝධි පූජාව ශාන්ති කර්මයක් වශයෙන් සලකා ඊට නැඹුරු වී ඇත්තේ එහි මූලික අරුත වෙනස් වීමෙනි. අද චෛත්‍යයට විහාරයට නොගොස් බෝධි පූජාවට පමණක් සම්බන්ධ වන බෞද්ධයන් බොහෝ වන බව සවසක පන්සලකට යන විට පෙනේ. ග්‍රහ අපල සඳහා බෝධි පූජා නියම කිරීමත් යුද්ධය විදේශාගමනය ආදී හේතු නිසා ඇතිවන සංකාව දුරු කරගෙන සෙත් පැතීමත් වැනි කරුණ නිසා බෝධි පූජාවේ නියම අරුතෙන් ඈත් වන්නට හේතු වූ බව පෙනේ. බෞද්ධයන්ගේ මේ බෝධි පූජා ක්‍රමයට නැඹුරු වීම තුළ විහාරස්ථානවලද නව බෝධි පූජා බුද්ධ පූජා පිළිවෙත්ක් ව්‍යාප්ත වනු දක්නා ලැබේ. අටවිස් බෝධිය හා අටවිසි බුදුරුන් සංකේතවත් නොකලහොත් අද පන්සලකට අඩුවක් බව සිතෙන තරමට ගිහි පැවිදි දෙපිරිසම සකස් වී සිටිති. විවිධ කාලවල විවිධ බුදුවරුන් විසින් දේශිත එකම සත්‍ය දර්ශනයෙන් ඈත්ව එම දේශකයන්ගේ රූ සටහන් හා භාවිත බාණ්ඩ ඇති කෞතුකාගාරයනට වැඳීමට පමණක් ආගම සීමා කිරීම සුදුසුද. ඒ අනුව ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේදී බුදුන් වහන්සේ හඳුන්වා දුන් බෞද්ධ බෝධි පූජාව වෙනුවට බ්‍රාහ්මණ උපනිෂද් ග්‍රන්ථයන්හි වර්ණිත අස්වත්‍ය පූජා ශාන්ති කර්මයන් නැවත ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම අපහසු නොවේ. කුමක් වුවද සාම්ප්‍රදායික ලක්ෂණයන් නැවත වෙනස් කිරීම පහසු නොවේ. ඒ නිසා බෝධි පූජාවේ මේ ශාන්ති කර්ම ලක්ෂණ දුටු රේරුකාණේ මහනාහිමියෝ යටත් පිරිසෙයින් ඒ ස්වરૂපයෙන්වත් මේ පූජාව ඥාන සංප්‍රයුක්තව කිරීමට උපදෙස් දීම සඳහා මේ බෝධි පූජාව ග්‍රන්ථය ලියුහ. මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්න වුන්ගේ අදහස් අනුව ඔවුන්ට සුදුසු පරිද්දිනී උන්වහන්සේ පවසන්නේ ඒ නිසාය. බුද්ධඝම ඇසුරෙන් මිත්‍යාව පැතිරීම අපරාධයකි. බුද්ධඝම තම අනුගාමිකයන් යොමු කරන්නේ විදර්ශනා ඥානයන්ටය. බුද්ධ දේශනාවේ එන පිරිත් සූත්‍ර එහි ಗುಣ වැඩිවීමට අප යොමු කළත් ඒවා ආ වැඩිවීමට යොදා ගැනීම බහුල වී ඇත. එවැනි මෙහෙයක් ලබාගත හැකි චිත්ත ශක්තිය වර්ධනය කළ හැක්කේ එහි යථා ස්වરૂපය තේරුම්ගෙන කටයුතු කිරීමෙනි. ඒවා නිරුත්සාහයෙන් එන ආනිසංසයන්ය. බෝධි පූජාව ශාන්ති කර්මයක ස්වરૂපයට පත්වීම ගැනත් පිරිත් නූල් පිරිත් පෑන් ගැන අද තිබෙන අදහස් මිත්‍යාවෙන් නිදහස් කිරීම කෙරෙහිත් අපේ සංඝරත්නයේ අවධානය යොමු විය යුතුය. මේ සටහන ලිවීමේ අදහස ඌයේ ශාසන ඉතිහාසය ගැන නොදැනීම බෞද්ධාගම පවතින ස්වરૂපයට බලපාන බව බෞද්ධයන්ට අවබෝධ කිරීම සඳහාය. රේරුකාණේ නාහිමියන්ගේ පොත්වලින් ධර්මය හරිහැටි තේරුම් ගත හැක්කේ, ඉන් ඵල ලැබිය හැක්කේ හරි දැනුමක් තිබුණොත් පමණකි. බෝධි පූජාව දසවන මුද්‍රණය සඳහා වියදම් දැරීමෙන් ස්වීඩනයේ මාධ්‍යවේදී ශ්‍රීමති විජේකෝන් ජයරත්න බණ්ඩා විජේකෝන් යුවල මේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ පදනම ශක්තිමත් කරයි. ඒ උතුම් මිනිස් ගුණය මේ පොත නැවත මුද්‍රණය කිරීමේදී සටහන් කළ යුතුයමය. මෙවර මුද්‍රණයේදී දායක වූ සදහැවතුන්ගේ නොමසුරු ඉදිරිපත් වීම තවදුරටත් මේ සත්කාර්ය පවත්වන්නට අප දෙරිමත් කරයි. මේ සටහන ලිවීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 1992 දහම් අමා සංගරාවේ පළ වූ මහාචාර්ය මන්දිස් රෝහණ දීරයන්ගේ මහින්දා ගමනය පිටුපස සැඟවුණු තොරතුරු ලිපියද පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්කිත නාහිමියන්ගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය 1994 බුද්ධ ශාසන අමාත්‍යාංශ ප්‍රකාශනය හා පූජ්‍ය අලුත්වැව සෝරත හිමියන්ගේ ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය 1994 මුද්‍රණය යන ග්‍රන්ථයන්ද උපකාරී විය. මෙවැනි සටහනක් ලිවීමට මා පෙළඹ වූ සිකුරු ප්‍රකාශක අභාවක් પ્રાપ્ત KT ඒ ජයවර්ධන මහතා කෘතවේදීව සිහිපත් කරමි. ඔහු පුත් ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මේ මුද්‍රණය මන නිමාවකින් එලි දැක්වීමට උපකාරී වූහ. මෙවර මුද්‍රණයේදී සංශෝධිත පරිගණක මුද්‍රණ සටහන් සාලි ජයකොඩි මහතා අතින් නිමවිය. සෝදුපත් සැකසීමේදී මාලිනීගේ සහාය ලැබින මණ්ඩලයේ සභාපති පූජ්‍ය කිරියොරුවේ ධම්මානන්ද සමිඳුන් සමග මේ කාර්යයේ මා මෙහෙවන සෙසු සමාජික බවතුන්ටද මාගේ කෘතඥතාව පිරිනැමේ. තිසරණ සරණයි. සී තනිපුල්ලි ආරච්චි ගරුලේකම් ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය 2006 මාර්තු 6 වන දින පොකුණු විටදීය. සංඥාපණය මේ බෝධි පූජා යුගයේකි. පෙර කෙරුණ බණ පින්කම් පිරිත් පින්කම් දැන් අඩුය. දේව පූජාත් අඩුය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජාය. ශාස්ත්‍රකාරයා කේන්දර බලන්නා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජාවය. මන්ත්‍රීකම ලැබීමට, රැකියාව ලැබීමට, රෝග සුව කර ගැනීමට, ගොවිතැන හරියෑමට, නඩුවෙන් බේරීමට, වෙළඳාම දියුණු වීමට තවත් නොඑක් දෙයක් දෙයට මෙකල කරන්නේ බෝධි පූජාවය. බෝධි පූජා කරතත් එය කරවන බොහෝ දෙනෙකුට ඒ ගැන සෑහෙන දැනුමක් නැත. ඇතැම්හු බුදුන්ට වඳින ගාතාව හෝ පාඨය හෝ කියා බෝධියට වඳಿತಿ. බුදුනට මල් පුදන ගාතාව කියා බෝධියට මල් පුදති. බුදුනට පහන් පුදන ගාතාව කියා බෝධියට පහන් පුදති. බෝධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුවද දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නොලැබේ. එහි නියම ඵලය ලැබීමට නම් බෝධි යන වචනේ තේරුම දත යුතුය. ගසකට ඒ නම ආරුඩ ඌයේ කෙසේද? ඒ ගසෙහි ඇති පූජනීය භාවය කුමක්ද? ඒ ගසෙහි ඇති බලය කුමක්ද? ඒ ගසට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන අනුසස කුමක්ද? වැඳීම කුමක්ද? කුමට කරන්නක්ද? එය කරන්නේ කෙසේද? පිදීම යනු කුමක්ද? පිදිය යුත්තේ කුමක්ද? පිදිය යුත්තේ කෙසේද? යන මේ කරුණු ගැන දැනුමක් ඇතිව බෝධි පූජා කළ යුතුය. බෞද්ධයන් විසින් දත යුතු නොඑක් කරුණු ගැන අප විසින් පොත් ලියා ඇතිමුත් බෝධි පූජාව ගැන පොතක් ලියා නැත. අප වෙත පැමිණියා ඌද නොඑක් තැන්වලදී අපට මුණ ගැසුණා ඌද අපගේ පොත් කියවූ බොහෝ දෙනෙක් බෝධි පූජාව ගැන ග්‍රන්ථයක් පිළියෙල කරන ලෙස අපට ආරාධනා කළහ. දැනට අප සිටින්නේ 81 අවුරුදු වයසේය. පොත් ලිවීමට උවමනා සිහිය ඇස අත යන මේවා දැන් ඊතා දුබලය. එබැවින් අපි කලින්ම ලිවීම නවත්වා සිටියෙමු. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා හැකියවහොත් අවසානයේ තෙක් ලිවීමේත් අපහසු වෙතහොත් නවත්වා දැමීමේත් අදහසින් මේ පොත ලිවීම ආරම්භ කළෙමු. කෙසේ හෝ මෙයත් ලියවින මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්න උන් අදහස් අනුව ඔවුන්ට සුදුසු පරිද්දෙනි ඔවුන්ගේ අදහස් මුදුන්පත් කර ගැනීමේ මඟ දැක්වීම වශයෙන්ි මේ පොත කියවීමෙන් බොහෝ දෙනෙකුට කලින් නොදැන සිටි බොහෝ දේ දැනගන්නට ලැබෙනු ඇත බෝධි පූජාව පිළිබඳ නොඑක් ශාන්ති කර්ම කරන සැටි මෙහි දක්වා ඇත ඒවා බලා තමන්ට රුචි ශාන්ති කර්ම තෝරාගෙන ඒවායින් ජනයාට ශාන්තිය සලසා දිය හැකිවනු ඇත. බෝධි පූජාව උසස් කුසලයේකි. එයින් ලැබෙන විපාක මේ ග්‍රන්ථයේ දක්වා ඇත. බෝධි පූජාව කුසලයක් උවද එය කරන බොහෝ දෙනෙකුන් ඉන් බලාපොරොත්තු වන්නේ අනාගත භවයන්හි ලැබෙන විපාකයක් නොව වර්තමාන භවයේම යම් කිසිවක් සිදු කර ගැනීමය. බෝධි පූජාවෙන් වර්තමාන භවයේදී බලාපොරොත්තු වන දේ ඉටුවන්නටද පිළිවෙන. සමහර විට ඉටු නොවන්නටත් පුළුවන්. සංසාරය අති දීර්ඝ බැවින් බෝධි පූජාවෙන් ලැබෙන ඵලය බලාපොරොත්තු වුවත් නොවුවත් කවදා හෝ ලැබෙන්නට පිළිවෙන. එය ලැබීමට හෝ නොලැබීමට බලාපොරොත්තු වීම හෝ නොවීම කරුණක් නොවේ. පව් කරන්න උන් ඒවා කරන්නේ අපායට යෑමේ බලාපොරොත්තුවකින් නොවේ. එහෙත් ඔවුන්ට එයින් අපායට යෑමට සිදුවේ. බලාපොරොත්තු නොවුවද කුසලයෙන් සුගතයට යෑම සිදුවන බව ඒ න්‍යායන් අනුව කිව යුතුය. කිසි පිනක් නොකොට මේ අගනා මනුෂ්‍යාත්මය නිෂ්පල කරගන්නා අයට බෝධි පූජාවක් උවද කිරීම ඉමහත් යහපතකි. කුසලයේ වනාහි ඥාන සංප්‍රයුක්ත කුසලය ඥාන විප්‍රයුක්ත කුසලයයි දෙපරිදි වේ. ইহත කී කරුණු ගැන දැනුමක් ඇතිව බෝධි පූජාව කිරීමේදී ඇතිවන්නේ ඥාන සංප්‍රයුක්ත කුසලයකි. දැනුමක් නැතිව අනුන් කරන සැටි බලා කරන්න උන්ට ඇතිවන්නේ ඥාන විප්‍රයුක්ත කුසලයේකි. එය දුබල කුසලයේකි. අනාගත භවයේදී එයින් ඇතිවන්නේද ඥාන විප්‍රයුක්ත ද්වේතුක හෝ අහේතුක ප්‍රතිසන්දියකි. ද්වේතුක ප්‍රතිසන්දියෙන් උපන්නෝ ද්වේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්‍රතිසන්දියෙන් උපන්නෝ අහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්‍රතිසන්දිය ඇතිවන්නේ වඩා දුබල ඥාන විප්‍රයුක්ත කුසලේනි. මිනිස් ලොව ඉපිද සිටින උත්පත්තියෙන්ම අංග විකල පුද්ගලයෝ අහේතුක ප්‍රතිසන්දිකයෝය. ඥාන විප්‍රයුක්ත දුබල කුසලයකට අංග සම්පූර්ණ උත්පත්තියක් ලබා දීමට ශක්තියක් නැත. බලවත් ඥාන විප්‍රයුක්ත කුසලය අංග සම්පූර්ණ උත්පත්තියක් ලබා දීමට සමත් වේ. එහෙත් ඔව්හු ඥානය හීන පුද්ගලයෝය. ද්විහේතුක අහේතුක පුද්ගලයෝ භාවනා කළද බුදුවරයෙකු හමු වී දහම් ඇසුවද මගඵල ලැබීමට ධානය ලැබීමට සමත් නොවේති. භාවනා කොට දහම් අසා සෝවාන් ආදී මගඵල ලැබීමට සමත් වන්නෝ ඥාන සංප්‍රයුක්ත කුසලයාගේ විපාක වශයෙන් ලබන ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබූ පුද්ගලයෝය. ද්වි හේතුක ත්‍රි හේතුක පුද්ගලයන් වෙන්කොට හැඳින ගැනීමට විශේෂ ලකුණක් නම් නැත. කරන කුසල්වල සම්පූර්ණ ඵලය ලැබෙන්නේ අනාගත භවවලදීය. වර්තමාන භවයේ ලැබෙන්නේ විපාක වලින් ඊතා සුළු කොටසක් පමණකි. කරන කුසලය ඥාන විප්‍රයුක්ත දුබල ශක්තියක් වුවහොත් ඒයින් වර්තමාන භවයේදී කිසිම ඵලයක් නොලැබී යන්නටද පිළිවන. බෝධි පූජාව ඥාන විප්‍රයුක්තව කරන්න උන්ට එයින් ඔවුන් බලාපොරොත්තු වන වර්තමාන ඵලය නොලැබී යා හැක. මේ පොත හොඳින් කියවා මෙහි ඇති කරුණු හොඳින් තේරුම්ගෙන බෝධි පූජාව කරතහොත් එයින් මෙලවදීම බලාපොරොත්තු වන දේ ඉටු කරගත හැකිවනු ඇත. බෝධි පූජාව පමණක් නොව වෙනත් කුසලයන්ද ඥාන සම්ප්‍රයුක්තව කළ හැකි වීමට මේ පොත ඔබට පිහිටවනු ඇත. මේ පොත මුද්‍රණයේදීද අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය හේන්ගුඩ කල්යාණ ධම්මස්තවීරයන් සෝදපත් බැලීම් ආදී සියලු කටයුතු කළ බව සඳහන් කරමු. සෑම දෙනාගේම යහපත් කල්පනා මුදුන්පත් වේවා. මීට ලෝ වැඩ කැමැති රේරුකාණේ චන්දවිමල මහානායක ස්ථවීරයෝය. ශ්‍රී විනයාලංකාරාරාමය පොකුණු විට ජනවාරි 26 1978